දුමින්ද සානායක එක්සත් ජනදා නිදහස් සන්ධානයෙන් ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පක්ෂයට යනවායි කියලා කියන එකේ තේරුම මොකක්ද? ඒ කියන්නේ අපි අහන්න ඕනේ මේ කතාව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ කියලා කියාගන්න උදවියකින් මේ කියන්න උත්සාහ කරන්නේ ලබන 17 වෙනිදා එක්සත් ජනදා නිදහස් සන්ධානයේ පරදිනවද කියන කාරණා අපි අහන්න ඕනේ. මොකද 113ක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා අපි එක්සත් ජාතික පක්ෂයට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. යම් මේකින් සම මට්ටමට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළ වැඩි වුණොත් අපිට සිද්ධ වෙනවද එක්සත් ජාතික පක්ෂයට යන්න? අපට සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ වැඩි ගොඩට අඩු තැනින් එකතු කරගන්න. ඒ නිසා මේක පක්ෂ ලේකම්තුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. මෙවැනි පක්ෂයට නොගැලපෙන, පක්ෂයට පාඩු වෙන ප්‍රකාශනිකුත් කරන මේ අය පිළිබඳ බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න කියලා